එතකොට මේ වගේ අපි හොඳට තේරුම් කරගන්න ඕන මේකෙදී අර උදේ කියපු ටික නම් මේ හවස කිව්වටත් වඩා ටිකක් හොඳයි කියලා මට හිතුනේ එතන ලොකු වඩා විස්තරයක් තමයි ඒක නැවත නැවත අහුවොත් හරිම වටින කරුණක් මේිට වඩා බොහෝම වටිනවා දැන් අපිට සමහර විටක කය ගොඩක් නිදහස් ඉරියව්වකට ගිහින් නිින්දයක් නැති බොහෝම විවේක මනසකින් එක පදයෙන් පදේ පදයෙන් පදේ මේ වචනෙත් එක්ක හිත අරගෙන යන්නේ හිත අහකට යන්න නොදී මම හිතන බොහොම වටිනා තැනකට එන්න පුළුවන් අපිට කියලා නේ එතකොට දැන් මේ ප්‍රශ්නේ හරිද එතකොට තණ්හා නිරෝ අපි තව පැත්තකින් බලුවොත් තණ්හා නිරෝධ කළ අවස්ථාවට කියනවා සෝපදේශ නිබ්බා ජීවිතයේ ස්කන්ධ පරිනිර්වාණය පුරාණ කර්මක්ෂේත්‍රෙන්ට අනුකම්පිත කරනවා එතකොට මයි වෙලා. ඒකට මං කැමතිවත් නැහැ කිය කිය මං යන්නේ හැබැයි අනුරාධපුරයට යන පැත්තේ. වචනේද බලවත් වෙන්නේ ක්‍රියාවද බලවත් ක්‍රියාව. හොඳයි අපි ඕක බලමු. මේ බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේමයි. බුදුහාමුදුරුවෝ මට පිහිටක් නෑමයි කියලා අපි කියනවා වචනෙට. අපේ ක්‍රියාව දිහා බලන්ද අපි කරන්නේ මොකද්ද කියලා අපි කරන්නේ අපි දන්නවා දුක නැතුව ඉන්න සල්ලි ඕනේ මිල මුදල් ඕනේ ගෙවල් දොරවල් හරක බාන ඉඩකඩම් මිල මුදල් ඕනේ කියලා අපි දුක නැතුව ඉන්න මේ ටික දන්නවා දැන් දුක නැතුව ඉන්න පුළුවන් මෙහෙම කළාම කියලා කිව්වේ කවුද අපිනේ අපිමනේ හිතාගෙන ඉන්නේ අපිම හිතාගත්ත විදිහට මේ කරන්නේ එහෙනම් ද සාස්ත්‍රෝරේ බුදුහාමුදුරුවෝ අපිම අපේ ශාස්ත්‍රෝරය වෙලා. දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ දුක නැතු වෙන්න දේපල වස්තු හරක බන්න එකතු කරන්න කියලා. අපි බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රුන් වහන්සේ කියනවා. බුදුහාමුදුරුවෝ මගේ පිහිටයි කරණයි කියනවා. ඔන්න ඒක වචනේ දැන්. ක්‍රියාව තියෙන්නේ මොකද්ද? අපේ අදහසක් තියෙනවා මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම කළාම දුක නැතුව ඉන්න පුළුවන් කියලා. දැන් මේ තමන් තමන්ගේ දර්ශනය අනුව දුක නැතුව ඉන්න ක්‍රමයේ තෝරගෙන ඒ අනුවනේ පිළිපදින්නේ. එතකොට විමුක්තිය පිණිස කටයුතු කරනකොට යම් කිසි කෙනෙක් විමුක්තිය පිණිස කටයුතු කරනවා නම් එයානේ ශාස්ත්‍රවරයා. දැන් කවුද ශාස්ත්‍රවරයා? තමන් තමන්ගේ ශාස්ත්‍රවරයා. හොඳයි. ඔය කටයුත්ත තව තව කෙනෙක්ගෙන් අහලා අම්මා තාත්තා කියනවනේ පුතේ දුක නැතුව ඉන්න පුළුවන්. මේ සල්ලි මිල මුදල් හොයලා මේව තියාගන්න කිව්වොත් එයාගේ ශාස්ත්‍රවරයා අර අම්මා නැත්තම් තාත්තා. බුදුහඳුර නෙමෙයි. නියම විදිහට තථාගතයන් වහන්සේ කිරේ සැබෑ ශ්‍රද්ධාව නම් තියෙන්නේ. නෑ ජීවිතේ ජීවත් කරන්ද රස්සාවක් කරනවා ඒක වෙනම එකක්. ජීවිතේ ජීවත් කරන්ද මිල මුදල් හොයනවා. හරක බාන කුඹුරු අත පිටින් ගන්නවා. නමුත් මේක විමුක්තිය පිණිස මෙයා කරන්නේ නැහැ. විමුක්තිය මෙයා දන්නවා ඒකාන්තයෙන් දුක නැති වෙන්න විමුක්තිය නම් නිදුක් භවනම් තියෙන අහවල් තනමයි කියලා බුදුහාමුදුර වෙනු දර්ශනයෙන් මෙයාගේ මනස නැහැ ආග නැහැ. ඉලෙක්කම නිසාත් වැරදි වෙන්න පුළුවන්. තණ්හාව දුර වෙලා නැතිකම නිසාත් මෙයාගේ වැරදි වෙන්න පුළුවන්. එතකොට අවිද්‍යාව තව දුර වෙලා නැති නිසාත් වැරදි වෙන්න පුළුවන්. එතකොට ජීවිතය ජීවත් කරන්න යුතුයකම් තියෙන නිසාත් රැකිරක්ෂා කරන්න පුළුවන්. නමුත් මේ කිසිම දෙයක් මෙයා විමුක්තිය පිණිස කරනවා නෙමෙයි. දුක නැතුව ඉන්න කරනවා නෙමෙයි. මොකද මෙයාට කිසිම කලක රැවටීමක් නැහැ බුදුහාමුදුරගේ වචන ගැන වෙනසක් ආය නැහැ. සද්ධාව කියන්නේ ඒකමයි. බුදුහාමුදුරුවෝ මේ ටික දුක කියලා පැනෙවුවන මේක දුකම තමයි. මේ දුක ඇතුලේ ඉඳගෙන දුක් නොවී ඉන්න බෑ කියලා එයා හොඳට දන්නවා. මේ දුක නැවත හටගන්නවා මේ මේ දේවල් එකතු කිරීමෙන් කියලා හොඳට දර්ශනයක් තියෙනවා. මේ දුක නැවත නූපදින්න නම් මේ තණ්හාව නැති කරලා දුක නූපදින තත්ත්වයටපත් කෙරුවොත් තමයි එදාට තමයි දුක නැති වෙන්න පුළුවන් කියලා මේ දර්ශනය ගැන මෙයාට සැකන. ඔන්න දැන් මේ තැන කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. දැන් මෙයා මේ ලෝකෙ මොන කටයුත්තකට ගියත් මෙයාගේ ඔළුවේ තියෙන කොටද? දර්ශනය. එතන. මංගාවට ඇවිල්ලා බනහනවා බනහන්නේ බුදුහාමුදුරන්ගේ අර දර්ශනය පැහැදිලි කරගන්නයි. එතකොට ඕගොල්ලෝගේ ශාස්ත්‍රඥයන්ස කවුද? බුදුහාමුදුරුවෝ මිසක මම නෙමෙයි. තව හාමුදුර නමක් හෝ තව ගිහි කෙනෙක් හෝ උපාසක මහත්තයෙක් හෝ ලෝකේ කවුරු ක්‍රමණ බ්‍රාහ්මණෙක් ගාවට ගිහිල්ලා හරි වෙන අන්‍යාගමික කෙනෙක් ගාවට ගිහිල්ලා හරි ඕගොල්ලෝ ප්‍රශ්න කතා කරනවා අහනවා අහන්නේ මේ දර්ශනීය එළඹ සිටින්න ඒක පුරව ගන්නයි. එතකොට මේ කාස්තුන්හන්සේ වෙනස් වෙලාද? නෑ. ඔන්න දැන් ඒ නිසායි මේ ලෝකෙ බුදුහාමුදුරන් වෙන කිසිම කෙනෙකුට සාස්ත්‍රණවහන්සේ නමක් වෙන්න බැරි. නමුත් උහිම දර්ශනයක් නැතුව මහත්තයට මම කියන මහත්තයා උපදින උපදින හැම හිතකම Nirodhe බලන්න. කිව්වම දැන් මහත්තයා මං කියපු දේ විදිහට කරනවා. දැන් බුදුහාමුදුරුවෝ හැම එකක් කියලා නෑනේ. විමුක්තිය ඇති වෙන නැති වෙන හැම දෙයකම Nirodhe බලන්න කියලා මම කිව්වහම මම මං කියපු දින මහත්ය කරනකොට දැන් මහත්යගේ ශාස්ත්‍රඥ වහන්සේ වෙන්නේ මම. මහත්ය දැන් කරන්නේ මේ බුදුහාමුදුරු කියන දෙයට විදියෙන් නෙමෙයි. ඒ කියන්නේ වචනේ කියනවා. බුදුහාමුදුරුව තමයි කරන්න පිහිට කියලා. ඒ කියන්නේ දැන් මහත්යාගෙන් මම මොන හරි දෙයක් ඉගෙනගෙන හොඳට එනවා. ඇවිල්ලා තව කවුරු හරි කියනවා ඒ උනට මෙහෙම කරන්න කියලා. මම කියනවා මගේ ගුරුවරයාත් අර මහත්තයා ඒ මහත්තයා තමයි මට උගන්වන්නේ කියනවා. ඒ වුණාට මම ඒක කරන්නේ වෙන කවුරුත් කියන එක තමයි කරන්නේ. දැන් ඇත්තටම මගේ ගුරුවරයා කවුද මේ කරන එකට? අර අර කවුරු හරි කෙනෙක් කිව්වම එයා කියපු දේ නම් මම කරන්නේ මේ කරන දෙයට ගුරුවරයා එයා මිසක මේ අහගත්ත කෙනා නෑ. එහෙනම් මගේ ජීවිතේ පැවැත්ම මගේ ජීවිතේ සාස්ත්‍රණවන්ත කියලා එහෙනම් දැන් පෙන්වන්න වෙන්නේ මොකද්ද? එක්ක අපිම මේ ලෝකේ හැමතැනම බැලුවාම දැන් ගොඩාක් දෙනෙක් ඉන්නේ දුක නැති වෙන්න මෙහෙම මෙහෙම දේවල් කරන්න ඕනේ කියලා. ඒ යාගේ ශාස්ත්‍රඥ වහන්සේ කියන හැටි. බුදුහාමුදුර ශාස්ත්‍රඥ වහන්සේ වුණා නම් මේ බුදුරජාණන් වහන්සේ කියන දේම කරන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ දර්ශනය වෙනස් වෙන්නේ හැම වෙලාවෙම දුක නැතුව ඉන්න නම් මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා කියන්නේ. එහෙම වුණොත් ඇත්තටම තථාගතයන් වහන්සේගේ ඔය මට්ටමින් සදහැ සිට ඇති වෙනවා කියලා කියන්නේම ඒ කියන්නේ මෙයාගේ දර්ශනය වෙනස් වෙන්නේ නැහැ කියන එකනේ. එහෙම දර්ශනයක් දැකලා බුදුහාමුදුරුවෝ කියපු දේ කරන කරන මට්ටමට එනවා කියලා කියන්නේ. එයාට ආයි ලෝක කිසිම දැනකින් වෙන ශාස්ත්‍රෝරේක අදහන්නේ නැහැ. වෙන ශාස්ත්‍රෝරේක අදහන්න හේතු නැහැ. තමන්ව තමන් ශාස්ත්‍රෝරේ කරගන්නවා කියන එකක් නැහැ. ඒක මෙහා අනිත් හැමෝටම මේ වෙන ශාස්ත්‍රවරයෙක් අදහනවා නම් ඒකට හේතු කියනවා. කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම නෙමෙයි. මෙහි විදියට අනිත්‍ය බලන්න කියලා එයා ඒ විදියට කරන්න සුදුසු කැමති. මොකද මේ එහෙම නෙමෙයි. දැන් මේ මෙහෙම මෙහෙම බලන්න මේකයි නිවන. අසුබේ බලන්න. කියලා කිව්වොත් එහෙම බලන්න තියා කැමති. දැන් එක එකන කියන කියන විදියට කරන්න එයා කැමති. මොකද එතකොට මේ ඒ කාලේ සාස්ත්‍රඥ හඳුලා වෙනස් වෙනවා. නමුත් බුදුහාමුදුරන්ගේ දර්ශනය අනුව නම් කියන්නේ. අරයා කියනවා මේ අසුබේ බලන්න. මෙයා කියනවා අනිත්‍ය බලන්න. මෙයා කියන අසුබේ බලනකොට මෙයාගේ දේ තියෙන. ඒ කියන්නේ මේ අසුබේ දකින තණ්හාව නැතිව මේ දේ වෙනවා කියන දර්ශනයෙන් තමයි මෙයා මේක කරන්නේ මිසක මෙයා කිව්වට කරනවා නෙමෙයි. එයා කිව්වත් මෙයා මේක කරන්නේ මේ දර්ශනය කරෙන්න. මෙයා කියපු එක සත්‍ය නෙමෙයි. මේ විදිහට අනිත්‍ය බලන්න කියනකොට මෙයා එක කිව්වත් මෙයා ඒක කරන්නේ මෙයාගේ දර්ශනය. මෙතන අනිත්‍ය බලනකොට මේ නිත්‍ය සංඥාව තණ්හාව දුර වෙලා මෙහෙම වෙනවා නේද කියලා දැන ඉඳගෙන ඉන්නේ කරන්නේ. එතකොට මෙහෙරෙන්නේ නැහැ සාස්ෘත්‍ය කෙලින්ම අතෙන් තමයි. ඒක මෙහා දර්ශනේ නැති වුණොත් ඒකද වෙන්නේ. <laughs> එතකොට ඒක ලෝකේ ගොඩාක් දෙනෙක් ඉන්න සමහරවිට මේවා කියන මේ මොහොත වෙනකොට අපි තමයි අපිව සාස්ත්‍රවර කරගෙන එහෙම නැත්නම් තව කෙනෙක්ව සාස්ත්‍ර මොහොත කරගෙන ඉන්නේ. ඇත්තටම බුදුහාමුදුරුවෝ කියේ ශ්‍රද්ධාව ඇති වෙනවා කියන්නේ අචල ශ්‍රද්ධාව කියන්නේ ඕනෝකට. ඒ කියන්නේ ඊට පස්සේ ඒකේ ඒකේ කියනවා ඒ නුවණ යාගේ කවල ඒ කියන්නේ මම අර කියන්නේ කෙලෙස් බව නිසා මේ යරදි වෙන්න බැරි කම තව දුරු වෙලා නැහැ. ඒක වෙනම සිද්ධියක්. නමුත් මේ විමුක්තිදායකය බුදුහාමුදුරුවෝමයි. ඒක ආයෙ වෙනස් වෙනවා. එහෙම වෙන්නේ මේ දර්ශනයකින්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු තැනේ නිස්සාව තිබුණු හින්දා මිසක වචනෙට නෙමෙයි. එහෙම තැනක් නැති වුණොත් ඒ කෙනා කෙනා කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවනවා කියන එක ඉබේමයි වෙන්නේ. ඒ කියන්නේ විමුක්තිය පිටට කවුරු හරි කෙනෙක් කිව්වොත් මේක කරන්න කියන. බුදුහාමුදුරන්ගේ වචනේ කියලා කියන්න පුළුවන් කවුරු හරි. ඒ ඒ ශාස්ත්‍රෝරය අපිට දුන්න හැටියේ. අපි ඒක කරන්න පුළුවන්. නේද? ඒකයි බුදුහාමුදුරේ කියේ යම් කිසිම සද්ධා මාත්‍රයක් එහෙම මාත්‍රයක් වෙනවා කියලා කිව්වේ අර වගේ දැනක් නම් දර්ශනීය උනේ එයාට දැකීම උනේ මෙයාට කිසිම වෙලාවක ශාස්ත්‍රීය අතහැරෙන්නේ මේ එතන තියෙන ඒ ශ්‍රද්ධාව අල්ප මාත්‍රයක් උනත් කමක් ඒකයි සමහර විට බුද්ධ ගුණ කිය කියා බුද්ධ ගුණ කියනකොට ඇඳෙන්න තරම් ශ්‍රද්ධාව නැහැ මුකුත් නැහැ වගේ ඒක. නමුත් ඒනොට නියම ශ්‍රද්ධාව එතන තියෙනවා. වටිනා ශ්‍රද්ධාවක් එතන තියෙනවා. කොච්චර ඒ ශ්‍රද්ධාව බලවත්ද කියනොත් මරණයෙන් පස්සෙවත් වෙන තැනක උපදින්නේ නැහැ. විරසස්තුවරේ ගවට යන්න. නමුත් අපි සමහරට බුදු ගුණ කියනකොට ඇස්වලින් කඳුළු වැටෙනවා. ඒ තරම් ශ්‍රද්ධාව. නමුත් අපි ඊට පස්සේ ශාස්ත්‍රීය මහන්සිය ඇතුළේ තෝරගන්න එක් කුමාව ඊගව මොහොතේ. ඒකයි අචලයි කියන්නේ ඔන්න බුදුහාමුදුර සිහි කළ අඩන වෙලාවේදී ඇත්තටම ඔන්න තුනුරුවන් අපිට පිහිටනවා ඒ වෙලාවේ. ශ්‍රද්ධාව එතෙන්ද තියෙනවා. නමුත් මේ සෙල වෙනවා කියන්නේ මේ ශ්‍රද්ධාව අචල නෑ කියන්නේ එහෙම නෙමෙයි. මේ මේ ඇත්තටම බොහොම පහසු භවනා ක්‍රමයක් තියෙනවා දුක නැති කරන්න මේ නිවන දකින්න ක්ෂණික ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක කරන්නකො. කීප හැටි ටක් ගාලා අපි කරන්නේ නැද්ද? ආන්දන් කැඩුනටක් ගාලා. එතකොට මේ ඉක්මනට ධානයක් ලබා ගන්න පුළුවන් මේකෙන් කරන්නේ. නැත්තම් මේ ඉක්මනට අධිකමයක් ලබා ගන්න. නැත්තම් මෙන්න මේ විදිහට තමයි මේ නිවන දකින්න බොහොම කෙටි ක්‍රමය. අනිත් මේ විදිහට බලන්නකො. කියලා කිව්වොත් හෝ Tamanට හිතුණා. නැත්නම් Tamanටම හිතෙනවා මම පංච උපාදානස්කන්ධය උදේවැය මෙහෙම බලන්න ඕනේ. කියනකොට දැන් මම පංච උපාදානස්කන්ධය මෙහෙම බලන්න ඕනේ කියලා Tamanට කිව්වේ කවුද? තමන්ම. ඒක තමන්ව හෝ සාස්තුවරය කරගෙන තව කෙනෙක්ව හෝ සාස්තුන් වහන්සේ කරගෙන ඉන්නේ. ඉතින් අර තව පැත්තකින් කිව්වේ සද්ධා මාත්‍රයක් හෝ ප්‍රේම මාත්‍රයක් කියනවා කියලා සෝතාපන්නයි කියන එක මේ කියන්නේ. සද්ධානුසාරී කියලා කියනවා. ඊට පස්සේ පෙන්නනවා සද්ධානුසාරී පුද්ගලයා ගැන හිත කප්පි කියනවා. එතන බලය කොච්චරද මේ කල්පය විනාශ වෙන්න දැන් තිබුණා කියන්නකෝ මේ මුළු මනුෂ්‍ය ලෝකයේ ඉඳලා බ්‍රහ්ම ලෝක දක්වා මුළු කල්පේම විනාශ වෙන්න මේ ලෝකේ අළු වෙන්න හේතුවක් දැන් එනවා කියන්නකෝ ඔන්න උඩ ඉඳන් වෙන ග්‍රහ ලෝකයක් වෙලා වදින්න මේක දෙනවා කියන්නකෝ මේ මාර්ගස්ත පුද්ගලයෙක් හිටියොත් මෙයා ඵලයටපත් වෙන තාක් ඒකවත් වෙන්නේ මේ කල්පේම විනාශ වෙන එක නතර වෙන්නේ අරයා ඵලයටපත් වෙන තාක් ඒක අවුරුදු 10ක් වෙන්න පුළුවන් 100ක් වෙන්න පුළුවන් එයාගේ නුවණ හැටියට එයින් ඔකට කියනවා චිත්තක අපි කියලා ත්‍රිපිටකෙම තියෙන. ඒ කියන්නේ කල්පය පවා සිටිනවා. කියනවා ඒ තරම් බලයි මේ ditthi සම්පන්න බව ওই දර්ශනය අපි කතා කරන ඒ හිඳයි මේ කියන්නේ මෙච්චර එතකොට ඇයි මුළු සත්ව ඇහැ මමයි කියලා යථාර්ථය ආවරණය වෙච්ච ඒ ඇත්ත නොදක මේ ප්ලාස්ටරය තුල ඉන්න මුළු ලෝකෙට වඩා මෙයාගේ සම්පූර්ණම අනිත්‍ය දර්ශනයක් නෑ ඇහැ කියන්නේ මේ බොදු දෙයක් කියන තැන. නැහැ මමයි කියනවා මුළු තුන් ලෝකෙම ඉන්න තැනකට වඩා ඒ කෙලෙසිට උද්දෙන් තැනක නුවණ තියෙන කෙනා ආත්පස වෙනස් කෙනෙක්. ඒකයි පෙන්වන්නේ පතව්‍ය ඒක රජ්‍යේන සංගස්ස ගමනේනවා සබ්බ ලෝකාදි පච්චේන සෝතාපට්ටි පලම් වරක්. මුළු ලෝකෙතම අධිපති චක්‍රවර්ති රජුරුව වෙනවටත් වඩා සංගස්ස ගමනේනවා. ස්වර්ග ලෝකයට යනකම් දිව්‍ය ලෝකයට යනවනම් නැත්තම් සක්‍රිය වෙනවනම් ඒකත් වඩා සබ්බ ලෝකාධිපත්‍යන සියලු ලෝකෙට අධිපති මහා බ්‍රහ්මයා වෙනවටත් වඩා සෝතපට්ටි පලංගොරම් පුවාං ඵලයේ උතුම් කියන. මොකද මේ ඔක්කොම අනිත්‍ය සංකතයි මේ ඔක්කොම ඉන්නේ මොකේද? අවිද්‍යාව නැමැති කෝෂය ඇතුලේ. ඔක්කොම නිදි. අපි කියමුකෝ අපි 100ක් නිදාගෙන ඉන්නවා. එකම එක මිනිහෙක් විතරක් අවදියෙන් ඉන්නේ. දැන් අර 100ට වඩා වටින්නද මේ මිනිසයා? ඇයි මොකක් හරි අනතුරක් වුණොත් 100ම ගහගෙන යනවා. මේ මිනිසයා එකක් ගහලා පැනලා දුවලා බේරෙනවා. අවදීන් ඉන්නේ. නේද? ඒ වගේ ඉතින් මේ මෙන්න මේ වගේ ඇත්තක් තමයි බුද්ධාමෙන් කියන්නේ මුළු ලෝකයකට වඩා වටිනවා කියලා මේ ධහම තේරුම් කරගන්න. ඒකට වටිනවා කියලා. ඉතින් මේ ඒ නිසායි ඔය චතුරාර්ය සත්‍ය කියන කරුණ නැවත නැවත නැවත නැවත හිතන්නේ. අපි බොහෝ දුරට මේවා ගැන දන්නේ වචන ටිකක්. දැන් දුක ගැන අහලා තියෙනවා දුක ඇතිවීම ගැන අහලා තියෙනවා නැතිවීම ගැන අහලා තියෙනවා නැති කරන කම අහලා තියෙනවා ඒත් ඔක්කොම මම මොකද මේ අපේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවිච්ච නිසා මහා අමුත් කරනක අපේ කෙලෙසේ තියෙනවා ඒ කියන්නේ දැන් ඔන්න අපිට හරියට මම නැත්තම් පුද්ගලයා කියන මේ ජීවිතය අරගත්තොත් අරගෙන බැලුවොත් මේ ජීවිතය කියලා අපිට හම්බ වෙන්නේ මේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතන හයනේ. ඉතින් පුද්ගලයෙක් ඉන්නවනම් කෙනෙක් ඉන්නවම කියන්නේ ඉන්නවනම් ඉන්න කෙනා මේ ආයතන හය තුලනේ ඉන්න ඕනේ. නමුත් දැන් අපේ කෙලෙසේ බලන්නකෝ. රූප බලන, සද්ද අහන, ගඳ සුවඳ දැනගන්න, ස්පර්ශ ලබන, අරමුණු හිතන මම මේ ආයතන හයම ක්‍රියාත්මක කරන ආයතන හයම දැනගන්න කෙනෙක් තව වෙනම ඉන්නවා අපිට. දැන් මේ ආයතන හයෙන්ම ගුටි කන්න පුළුවන් කෙලෙසයක් නිර්වාණය වෙලා අපිට තියෙනවා. නමුත් ආයතන හයම මම නෙමෙයි මම කියන ධර්මතාවයක් තියෙනවනේ මේ ආයතන හයේ පැවැත්ම වෙන්නේ. මම කියන ධර්මතාවයක් තියෙනවනේ මේ ආයතන හයට බෙදලා යන්නේ. ඊට පස්සේ ඒකෙත් තේන්නනවා රූප බලන වෙලාවට සද්ද ඇහෙන්නේ මේ වගේ. එහෙනම් මම කියන කාරණාව ඒ වෙලාවට හමු වෙන උපදින ඒ අරමුණ විතරයි. ඒ අරමුණ තුලයි මේ ජීවිත ජීවිතය කියන එක තියෙන්නේ. අන්තිමට ගත්තාම අපිට මම කියලා හම්බෙන්නේ මේ වගේ ක්‍රියාදාමයක්. බලන, අහන, දැනෙන, දැනගන්න කියන ධර්මතා රාශියක් වෙනවා. මේ ටික නොදන්න නිසා කෙලෙසයක් ඇති වෙනවා. මේ ඔක්කොම කරන මම ගිනි පෙල්ල වලල්ලක් වුණා වගේ සිද්ධියක් මේ වෙලා තියෙන්නේ අපිට. ඒ ඒ ධර්මයේ උපද නිරුද්ධ වෙන මේ සිද්ධිය නොදන්න කම නිසා ඉබේම කෙලෙසයක් ඇති වෙලා ඔක්කොම ටික කරන කෙනෙක් අපිට. ඉතින් මෙන්න මේ වගේ තැනකින් තමයි අපිට මේ කරන්නේ දුක් වෙන්න සතුට වෙන්න පුළුවන්කමක් ඇති වෙලා තියෙන්නේ. බැරි වෙලා ජීවිතය කියලා කියන්නේ මේ බලන මොහොත බලලා ඉවර වෙනකොට ඒක නැති වෙනවා කියුවෝ. ඒක දැන් හොඳට බලන්න අපි හොඳ ප්‍රියමනාප දෙවි නාට්‍යයක් හරි මොකක් හරි බලනවා නම් මේ පැත්තවත් මේ ලෝකෙ කිසියම් දෙයක් මතකද කියලා දර්ශන රාමුව විතරයි නේද තියෙන්නේ. පුද්ගල භාවයේ මමවත් මතක නෑ නේද? මුළු ජීවිතේම කියලා පණවන්න දින ඔච්චරයි. ආයේ කිසි කෙනෙක් කිසි දෙයක් මතක නැහැ. ඒකේ කැමති වෙනවා, අකමැති වෙනවා, රැවටෙනවා, ওই ටික වෙනවා. කොහොම වෙවි උතන ඉන්නව නේද? ඉතින් හිත හුද්දටම සමාධිය වුණා. ඔය කොහොම වුනේ අකුසල සහගතව හෝ ඒ මොහොතේ ඒකේ ඒකේ තියෙන එකඟකම නිසායි. අර මේ පැත්ත අතහැරිලා මේ මේ අරමුණ විතරක් ජීවිතය කියන තැන උනේ ඕක තමයි සැබෑ తත්වය මේ චිත්ත ඒකග්‍රතාවය නිසායි. හැම වෙලාවෙම පිහිටි චිත්ත ඒකග්‍රතාවයක් වුණොත් මෙහෙම පේන්නෙම නැති වෙනවා අපිට හැම වෙලේම. මෙහෙම පේනකොට මේ පේන බව විතරයි ජීවිතය වෙන්නේ. ඊට පස්සේ ඇහෙනකොට ඇහෙන බව විතරයි ජීවිතය තියෙන්නේ. අනිත් මුකුත් නැහැ මේ ඥාන දර්ශනය. එන්නේ. එතකොට විනිවිදයට ගහන්න පුළුවන්ද? දැන් මේ වගේ කයක් හම්බුනහමනේ අපිට ගහලා බැලන රිදන්න පුළුවන්. දැන් පෙනෙන අරමුණ වගේ ජීවිතයේ වුණත් මෙහෙට අපිට හම්බ වෙයිද රිදවන්න එක. ඇත්තටම සැබෑ තත්ත්වය ඕක. අපේ ජීවිතය කියලා මේ වගේ ලොකු gediyak ගන්න බෑ මේ කෙලෙසින් අපි දුක් විඳින්නේ. ඊට පස්සේ හුදුට අවධානයෙන් අපි සත්‍යයක් අහුවොත් මේ මුකුත් මතක නැහැනේ. ඒ තමයි ඒ මොහොතේ කෙලෙස් සහගත බව නිසා ඕකට තමයි මිත්‍යා සමාධිය කියලා කියන්නේ. වැරදි එකඟකමක්. ඒ එකඟකම නිසා එහෙම වෙන්නේ. හුද්දට සමාධියක් ඇතුළත ඇත්තටම දැනුත් එහෙම වෙනවා. හොඳයි ඒ ඇහෙන ශබ්දෙට ගහන්නද අපිට රිදවන්න පුළුවන් දෙයකට නෑ නේද ඒ කියන්නේ මේ වගේම මේ විමුක්තිය කියන එකේදී මේ මේ මේ මේ ආයතන ඉපද නිරුද්ධ වෙන බවට හොත්තට නුවණ ඉස්සර ජීවිතය කියලා හම්බ වෙනවා ආයේ මේ ලොකු කයවල ඇඳගෙන හම්බ වෙන්නේ නෑ ඒ දර්ශනය විමුක්ති ඥාන දර්ශනය ඊට පස්සේ ජීවිතය පරිහරණය කරද්දිත් එහෙම ඒකයි ආයේ ඉතින් මිදිලමයි කියන්නේ ජරා මරණ ශෝක පරිදේ මේ මුකුත් හම්බ වෙන්නේ නෑ බලන්නකෝ එකමඩ සිහි කරලා බලන්නකෝ ඇත්තටම මෙහෙම තැනක් හැම්බෙදී වුණොත්. නමුත් දැන් අපිට සැප විඳින්න දුක් විඳින්න හෝ රැවටෙන්න බැයිද ඒ තුන? එහෙම මොකොත් මතක නැතුනට පුළුවන්. ඒ බව ඒ වගේ හොඳට හිතන්න කල්පනා කරන්න කිවිමේ හැකියාව ඒ අරමුණේ තියෙනවා. නමුත් ඒ අරමුණත් එක්ක මුළු ජීවිතේට ඇඳගන්න බව ඒ තුල නැහැ. අපිට තමයි කෙලෙසේකට තමයි මෙහෙ බලනකොට මෙහෙ මම කියන එක නියෝජනය වෙලා ඉන්නේ එන්නේ. සමාජ ජීවනම මේ බව නැහැ. අර බලන රූපහිනී බලනවා වගේ ආයතන හයම එහෙම වුණොත් ඒ ආයතන හයේ ඇතිවීම නැතිවීම ජීවිතය ඇතිවීම නැතිවීම කියන නුවණ තියෙනවා මිස ආපහු ආයතනය දැනගන්න දැන් මේක දැනගන්න මම මෙහි නියෝජනය වෙනවා කියන ගතිය ඒක නෑ මේ දැන් සමාධිය නැති හින්දා කෙලෙස් නිසා මෙහෙම වෙන්නේ අර අර වෙලාවේදී විත්‍යා වශයෙන් හෝ සමාධියක් ඇති කියන එකයි අරමුණේ ඒ බලන අරමුණේ එහෙම උනේ ඕක හොඳටම තේරෙනවා මේ සමාධිය ධ්‍යාන මට්ටමටපත් වුණාම මුකුත් නෑ මේවා. අපිට පසුබිමින් මම තියාගෙන මෙහෙ බලන ගතියක් හම්බ වෙන්නේ. ඒක නෙවෙයි කියන්නේ. ඉතින් අපි කාම තීරණය කරන්නේ ඒ වගේ මට්ටමකට මේ ජීවිතේක. නේද? ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත්තටම බලන බව, අහන බව, දැනෙන බව, දැනගන්න බව වගේ චූටි ප්‍රගත්මක් එහෙම ජීවිතයේ උනේ වුණොත් අය කොහෙන් රිද්දන්නද? ජීවත් වෙද්දිම ඒ කියන්නේ පෙර නිවියකට හටගත් ස්කන්ධ මාත්‍රයක් කියලා කිව්වේ ඒකයි. ස්කන්ධ එහෙම අය විද්දන්න පුළුවන් එහෙම පැවැත්මක් නැහැ මේක කෙනෙකුට. ඔය ඒකත් ඕන නතර කරන්න පුළුවන් ඕන එකමක් වුණත් ඒ කියන්නේ මේ ඒ ටිකත් අතහැරලා දාන්න. දැන් ඊගාවට තියෙන එක තමයි මොකද අපේ කෙලෙස් කියන්නේ අපිට මේ අතන මధుර සිද්ධ කියන්නකො ඇත්තටම මෙච්චරයි ගැටුනේ. නමුත් මුළු කයම එක්ක ඈඳිලානේ අපිට විඳින්න හම්බෙන්නේ. මේ සමාධිය නැති හින්දා. ඇත්තටම ස්පර්ශය කියන්නේ මේ චුත්ත මිසක මේ මුළු කයතමයි තියක නෙමෙයි. කෙලෙසේකින්මයි අපි මේ දුක් වෙන්නේ. දැන් විශාල ගයක් තියෙනවා කියන්නකො. ඈතින් දැන් අපි ගේ ජනේලෙ පැත්ත දකින්නකොට අපිට සම්පූර්ණ ගේ ඔක්කොම මැවිලා හම්බ වෙනවා. ඒතර ටික හිතෙන් පුරවනටක් ගාලා අඩු අඩු. මේ කෙලෙසේ එහෙම දර්ශනයකින් තමයි ගෙට අපි ආස. ධනෙල විතරක් බලනකොට අපිට ආස වෙයිද ගෙට? දැන් ඇත්තටම වෙන්නේ මේ විත්‍ය විතරයි. මේ විත්‍ය පේනකොට අතුල කෙලෙසික මුළු ගේම අපිට අඳලා දෙනවා. තණ්හාව ඇති වෙන්නේ එහෙම අපිට. දැන් මේ දෙන ටික කොහෙන්ද මනෝමින් පුරවන්නේ? අඳුලක් දානවා. සැකරෙන් ටිකක් දානකොට වතුර පුටක් දානවා වගේ තමයි. ඈ? ආ මේ වගේ. ඒ මොකද මේ අවිද්‍යාව නිසා සමාධිය නැති නිසා ඕනම දෙයකින් අපි දුක් විඳින්නේ එහෙමයි. දැන් මේ බලන්නේ අප විතරයි. ඉතිපස්සේ කෙලෙසකින් මේ ඔක්කොම දෙනවටක් ගාලා. ඒ කියන්නේ මේ අතට වෙනකොට දුක් විඳින කෙනෙක් පුද්ගලයෙකුට එහෙමම හම්බ වෙනවනේ. ඉතින් මේ වගේ මේ දුක් විඳින්න හම්බෙන මේ වගේ පැවැත්මක් අපිට හම්බ වෙන එක නතර කරන්න බෑ. මේ බාහිර අරමුණු හොය හොයා දුවන තාක්. මේ ජීවිතේ විතර නෙමෙයි මතුවට. ඒකයි දැන් මහරහතන් වහන්සේලා එහෙම මේ විමුක්තියටපත් වුනහම අහෝ සුඛං අහෝ සුඛං කියලා සතුටුුනේ. සතුටු වෙන්නේ. එතකොට ඒකින් ජීවිතේ දුකයි කියලා පනවන්න දෙයක් නැහැ. දුකක් තියෙනවා. ස්කන්ධ පරිහරණයේ දුකක් තියෙනවා. මේ කයට රිදෙන යමක් ගැටෙන රිදෙනවා. ඉතින් ඒකත් මේ උද්ගල භාවික විදිහට තරම් කෙලෙසයක් නැහැ. ඒ ආයතනෙට තියෙන නුවණ තියෙනවා. ඒ ආයතනයේ ආරම්භය තව ආයතනයක් උපදවා ගන්න. එලෙස. එහෙම වහාම මං හිතන්නේ ඒක බුදුහාමුදුරු දේශනා කරන මහණේ ලෝකෙ තුල සැප නැතුව නෙමෙයි සැප තියෙනවා. මහණේ සැප තිබුණු පමණින් තථාගතයන් වහන්සේ සැපයි කියන්නේ. තථාගතයන් වහන්සේ නිදුක් බව සැපයි කියලා කියනවා. යම් සැපයක් තියෙනවා නම් ආස්වාදයේ tikai ආදීනව ගොඩයි ඒ සැපයට තථාගතයන් වහන්සේ සැපයි කියන්නේ නැහැ කියන්නේ. මේ කාමයේ තුල සැපක් නැත්තේ නෑ තියනවා කියන්නේ. සැපක් නැත්තම් මේ ලෝකෙ ඇලෙන්නේ නෑ. ඇලෙන්නේ සැපක් තියෙන ඉඳා. නමුත් මේ සැපය නිසා උරුම වෙනවා නම් කෙල්ලවරක් කරන්න බැරි තිරක් නොපෙනෙන දුක. මේ සැපයට සැපක් කියන්න පුළුවන්ද කියලා අහනවා බුදුරජාණන් යම් සැපක් නිසා මෙලව ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපාසායාසය ලැබෙයි නම් ඒම කරනකොට ඒ වේදනා මාත්‍රයම කරනකොටගෙන එයින් ඇති කරගත්ත දැන් දුක් විඳින ඒ තණ්හාවම නිසා තව එකක් ඕනේ. නැවතත් මේ වගේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ඇති වෙයි නම් ඊට පස්සේ ඇති වෙච්ච දර අසත්පුරුෂසරක් වුණා. ආයෙත් එතනට අකුසල කළා අපායේ ඉපදලා කල්ප ගානක් යන එකක් වුණා. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම යනකොට මේ මොහොත කියන කාරණාව තුල තියෙන ස්පර්ශය ලැබෙන්නේ ඇහත් රූප දෙක එකට ගැටීම නිසා ඇතිවෙන මේ මොහොත විතරයි ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව. මේන් ඇති වෙන ආදීනව පක්ෂය සමහර විට අසංකේය කල්පනා වෙන්න <laughs> එතකොට ලැබෙන ප්‍රතිවිපාකය එක ජීවිතයකට ගේත් කමයි. ඒ හින්දා බුදුහාමුදුරු දේශනා කරන මොන තරම් ආදරයෙන් දුගති කියලා. නමුත් අපි හිතන්නේ තරහට කියලා. මහණෙනි ගිනිගෙන ගිනිගත්ත උඩට රත් වෙන්න ලා අඹදල්ලේ පාට රත් වෙන තරමට වත් කරපු යකඩ කූරු දෙකක් අරගෙන මේ ඇස් දෙකේ ඇනගන්න එක හොඳයි රූප බලලා සතුට වෙනවට වඩා. ඇයි රූප බලලා සතුට වෙනකොට ඒ ඇති වෙන සතුට වෙන මොහොතේ තණ්හාව ඇති වෙන මොහොතේ කලුරිය කළොත් අපාය ගිහිල්ලා කල්පගණන් දුක් විඳෙන්නේ. මහන්නේ අර යකඩ උල් දෙකෙන් ඇහැට ඇනගන්නකොට ඇනගත් ඇනගැනීම නිසා ඕන්න මැරෙයි. ඔන්න මරණ හා සමාන දුකකටපත් වෙයි. නමුත් අපාය යන්නේ නැහැ මහණෙනි. ඊට පස්සේ කන දිව නාසය ශරීරය ගැන තුන හොත්තට ගිනියම් වෙන යකඩ කුරක් අරගෙන කනේ යනගන්නේ කොහොමද? යකඩ මෙවක කරන් දිව කපා ගන්නෙ කොහොමද? මෙහෙම පෙන්නලා මොකද මෙච්චරට මහණෙනි මේකේ ආස්වාදෙ ටිකේ ආදීන මෙච්චරයි කියලා දකිනවා මම නින්ද කියන්නේ කියලා. කියලා මහණෙනි අන්ධ කර ගැනීම පැත්තකින් තැබේවා. අන එන ගැනීම දිව කපා ගැනීම පැත්තකින් තැබේවා. නමුත් දකින්නදී අනිත්‍ය බලනවා, අහනදී අනිත්‍ය බලනවා, ගඳ සුවඳ දැනෙනදී අනිත්‍ය අනුව බලනවා කියන කාරණාව විවාසය කරන්න තියෙනවා. මේක කිසි මුලාවකින් තොරව මේක පරිහරණය කිරීමේ ආදීනව පෙන්වන්නේ. එච්චර හානිදායක පැත්තක් මේකේ එන්න පුළුවන්. ඉරිතම් වෙලා, බල්ලෝ වෙලා, ප්‍රේතෝ වෙලා, අසුරයෝ වෙලා මොන විදියට දුක් විඳින්න වෙයිද දන්නේ නැහැ. කියන කරුණක් වෙන්නන. ඒකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සැපේ කියන තණ්හාව නිසා මේ මට්ටම උපදිනවා නම් කමක් නෑ. මේ කෝපෙට තියෙන තණ්හාවෙන් මේක පරිහරණය කරන්න පුළුවන් විදිය මිනිසෙක් නෙවෙනවා නම් කමක් නෑ. කාට මේකට තියෙන තණ්හාවෙන් වෙන්නේ මේකෙම ඉන්නේ දෙරේට එක්කෙනෙක්ට. ඒකනේ මේකේ තියෙන අසාධාරණේ හරියට. දැන් අපිට හිතෙන්නේ පුටුවට තණ්හා කෙරුවාම පුටුව පරිහරණය කරන්නේ මිනිස්සේ කිහින්ද මිනිස්සේ වෙන්න ඕනේ කියලා. නමුත් ඊට පස්සේ මේ පුටුව රැකගන්න විදිහට රේතියක් වෙනවා මිතක. මේක රැකගන්න නම් මේක පාත් කරකට යන්න. විදිහේ කෙනෙක් වෙනවා මිසක මේක පරිහරණය කෙනෙක් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම මෙතන තියෙන බය. නේද? මේ ගෙට කැමති වුණාම ඒ පරිහරණය කරන්න පුළුවන් විදිහේ කෙනෙක් වෙලා උපදිනු නම් ගැටලුවක් නැහැ. තව මේ තණ්හාව හොඳයි. නමුත් වෙන්නේ ගැණිපත්තනේ. ඊට පස්සේ දෙන්නේ කරේදී. මොකද කැමති දේ ලැබෙන්නේ. දැන් ඔය අපි නිකන් ඔය කියන්නේ දැන් අපි කෙනෙකුට වතුරටියක් ගහනවා කියන්නේ ඉතින් මේ ඊට පස්සේ දැන් කැමති දේ ලැබෙන්නේ කියන්නේ අපි කැමති මෙයාට උණු වතුර ගහන්නනේ එහෙනම් උණු වතුර ගහන බවට කැමති හින්දා මට උණු වතුර ගහන බව ලැබෙනවා කැමති දේ ලැබෙන්නේ තේරෙන්නේ ඒ කියන්නේ මොනවා හරි දෙයක් අපි කළාම අපි කැමති දෙන්නේ අපිට ලැබෙන්නේ. ඔව් දැන් මම කැමති තව කෙනෙකුට ඇසිඩ් ටිකක් හරි උණු වතුර ටිකක් හරි ගහන උණු වතුර ගහන ක්‍රමයට කැමති. ඉතින් මං කැමති දේ මට ලැබෙන්න බෑ. ඉතින් අර මේ අපි නිකමට කියමුකෝ අර පෙන්වන්නේ එක ගෑනු කෙනෙක් වැලි කලයක් බල්ලෙක්ගේ හරේ බැඳලා වතුරේ ගිල්ලුවා. හරිද? දැන් මේ මිනිස්සයා කැමති මේ සතාව මෙහෙම මරන්නනේ. ඒ ගෑනු කෙනා දැන් සතාව වතුරේ උබ්බලා වැලි කලේ දාලා මැරෙව්වා. ඒ කියන්නේ මෙහෙම මරණ ක්‍රමයට කැමතිනේ. ඉතින් කැමති දේ තමුන්ට ලැබෙනවා කියන්නේ අපි ස්විච් එකකට කැමති කියන්නේ ස්විච් එක අපිට ලැබෙන්න ඕනේනේ. ලැබෙන බවටනේ. නේද? එහෙනම් දැන් ඒකකට අපි කැමති කියන ඒක ලැබෙනවා නම් අපිට කැමතිනේ. ඉතින් ඒක ලැබුණොත් ඒ වගේ කැමති දේ ලැබෙනවා වගේ ඒක තාම හොඳ උපමාවක් ආවෙ නැති කෙනෙකුයි. ඉතින් මේ වතුර කලයේ උබල කතා මරණයකට නම් අපි කැමති. ඊට පස්සේ දැන් Taman කැමති එක Tamanට එහෙම වෙනවා. ඉතින් මං කැමති එහෙම මැරෙන්න මරන්නද? ඉතින් දැන් මට එහෙම වෙනවා. එන්නද මට මේ විකට උපමාවක් නැති. බොහොම වටිනා අර්ථයක් මේ තුල තියෙනවා. ඒ කියන්නේ ඔව් ඔව්. දැන් අපි නිකමට කියමු මං ගොඩක් කැමති මස්කට් කන්න. යමුකෝ. දැන් මට ආපහු මස්කට් ගන්න ඕන හින්දා තමයි මම මෙතන මස්කට් දෙන්නේ. ඔව් දැන් මම මස්කට් මස්කට් කන්න මං ඈ වපුනේ නැත්තම් මම මොනවා රස කැවිල්ලකට කැමතියි කියන්නකො. ඉතින් අපි කියමුකෝ දැන් මේ රස කැවිලි මම දෙන්න මේ කැමති. මට මෙතන රුචිකත්වයේ තමයි මම මෙහාට ප්‍රකාශ කරන්නේ. හරිද? මෙතන තියෙන රුචිකත්වයේ තමයි මම මෙහෙන් ප්‍රකාශ කරන්නේ. මම මෙහාට දැන් මේ රස කැවිලි දෙන්නේ මට මේක ඕනේ නිසා. ඒ හින්දා මේක ප්‍රතිපාකේ මට මෙහෙම එකක් ලැබෙනවා. දැන් බල්ලා මරනවා කියන මේ ක්‍රියාව වෙන්නේ මං කැමති මෙහෙම මරනවා කියන ධර්මතාවය. එකක් වෙනවා. ඒ හින්දා මම මෙහෙම කරනවා. එතකොට මට ලැබෙන්නේ මෙතන ක්‍රියාවෙන් නෙමෙයි මෙතන තියෙන කැමැත්ත. අපි අතනෙකින්නේ බලන්නේ. කැමැතිදී චේතනාවනේ කර්මය. බල්ලා මරන්න කැමති මෙහෙමද විදිහට. පල්ලෙක් වෙලා වැලි කඩයක් දාලා මරන්නයි කැමති. එහෙනම් ඒ කැමති දේ ලැබෙනවා. ඒක ටිකක් මට ගැඹුරු උපමාවක් නෑ. නමුත් මේක මේ පැත්තෙන් බලන්න එපා. මේක තියෙන චේතනාව පැත්තෙන් බලන්න. එතකොට ඒ වගේ දැන් මේ ගෙට කැමති කියනකොට ගේ ලැබෙනවා වෙන්නේ නැහැ මේ ගෙට කැමති වෙන්නේ යම් මට්ටමක කෙලෙසේක චේතනාවකින් නම් ඒ මට්ටමේ කෙලෙසේට උපදිනවා මිසක මේක ලැබෙන මට්ටමට උපදින්නේ නැත්තේ ඒකයි. දැන් මේක බලාපොරොත්තුෙන් මම උපදිනකොට මේකට බලාපොරොත්තුෙන් මේක නිසා ඉපදීම ලැබෙනවනම් මේක උපදින්න පුළුවන් පරිභෝග කරනවා. මේකට යම් මට්ටමක කෙලෙස්යක් අන්නහාවක් ඇති වෙනකොට මේ ඇතිවෙච්ච තණ්හාවේ මට්ටමට මම උපදිනවා මිසක මේකට මම උපදිනවා නෙමෙයි. ඒ නිසායි මට මෙහෙම වෙන්නේ. නමුත් අපි ওই සිද්ධිය දන්නේ නැහැ. ඒ කියන්නේ චේතනාවට අනුවයි කර්මය ඒකයි ප්‍රතිසන්දිය කියලා දන්නේ නැහැ. අපිට දර්ශනීය අතහැරිලා. අපි හිතන්නේ මේක දවසක් ගිහම මේක හම්බ වෙනවා කියලා හිතන්නේ. මේකට ආස කරනකොට ආස කරන හිතේ පවතින මේ කෙලෙසේ මට්ටමක් යනවනම් මේ මට්ටම මත අපිට විපාක හම්බ ඒ නිසා මේකට තණ්හා කෙරුවාම නැතිනම් මේ පුතුවට තණ්හා කෙරුවාම එහෙමනම් අපිට මේ පුතුව පරිහරණය කරන මිනිසෙක් නේ මිනිසෙක් වෙන්න බෑ. නමුත් මිනිස්සෙක් නොවි පෙරේතෙක් වෙන්නේ මේ පුටුවට තණ්හා කරනකොට මේ පුටුවට යම් මට්ටමක තණ්හාවක් නම් එතන තියෙන ඒ තණ්හාවෙන් උපදිනකොට මේ පුටුව පරිහරණය කරන තන්ට පහත් වෙනකයි උපදින්න වෙලා තියෙන්නේ. ඒකෙත් එහෙම. ඒකෙත් එහෙම. ඒ නිසායි කරන තින මනුස්ස භවයේ ඉඳගෙන කෙනෙකුට දානයක් දීලා දෙවියෙක් වෙන්නේ ඒ නිසායි. දැන් මෙතන අපි දුන්නේ මනුස්සමට හාමුදුරන ස්වාමීන් වහන්සේ නමකටයි මිනිස්සුෙකුටයි දානයක් දුන්නේ. නමුත් මෙහෙට මේක දුන්නාට මේක කරනකොට ඇතිවෙච්ච මෙතන චේතනාව ටිකක් බලවත් නම් මේ නිසා ඇති වෙන ප්‍රතිවිපාකයේ මෙතනට මෙන එකක් නෙමෙයි මේට වඩා වෙන එක. කියන කාරණා කියන්නේ. නමුත් අපි ගොඩක් දුරට අපේ දර්ශනය තියෙන්නේ මෙහෙම බලලා මේකට ඇති කරගත්තාම මේකම ලැබෙනවා කියන එකනේ. ඕකෙන් තමයි කලකිරෙන්නේ නැත්තේ අපි. නමුත් අපි හැම වෙලෙම දැනගන්න ඕනේ මේක යම් මට්ටමක නම් ඇලෙන්නේ ඒ මට්ටමට සිය ගානක පහත් වෙනක ඉඳලා මේ මේක අරමුණු කරන්නේ. ඊට වඩා පහ රළු කෙලෙසකටපත් කරලා මේක ගන්න වෙනවා. ඒ කියන්නේ මේ රූපයට තණ්හා කරන්න නම් ඇහැටත් තණ්හා කළා හිතටත් තණ්හා කළා ස්පර්ශයටත් තණ්හා කළා එයින් ඇතිවෙන වේදනාවටත් තණ්හා කරලා මේ වගේ මහ ගොඩක් කරහ තමයි මෙතෙන්ට එන්න වෙන්නේ. අරක සාමිසයි මේක නිර්ාමිසයි. ඔව් සාමිස නිර්ාමිස කියලා ඉන්නන්නේ. සාමිසං දුක්ඛං වේදනං වේදියමාන සාමිසං දුක්ඛං වේදියාමි පජානාති නිරාමිසං අවධානය අහකට තිබුණා නෑ ඉතින් අපි අර විදිහට ප්‍රාර්ථනා කරුවොත් ඒ විදිහට ලැබේ. නමුත් නිවන් පිණිස ප්‍රාර්ථනා කරුවොත් සල්ලි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ ලැබෙනවා. තුන්වෙනි පන්තියට යනකොට දෙවෙනි පන්තියට යවේවා කියන්න ඕනේ නෑ. තුන්වෙනි පන්තිය ප්‍රාර්ථනා කරනකොට දෙවෙනි පන්තියට යන්න පුළුවන් යවෙනවා. ඒ හරහා එක තියෙන නිසා. කෙනෙක් දෙවෙනි පන්තිය ප්‍රාර්ථනා කරුවා කියලා තුන්වෙනි පන්තියට යන්නේ නෑ. මම ලෝකේ යමක් ප්‍රාර්ථනා කරුවා කියලා නිවන ලැබෙන්නේ නෑ. නමුත් ලෝකෙන් ඊතර ධර්මයක් මම ප්‍රාර්ථනා කරනවා ලෝකේ තියෙන දෙයක් ලැබෙනවා ඒ හරහා යන නිසා. එන්වත් මේ සාස්තුන් වහන්සේ වෙනස් කරගන්න බලන්න. නේද? කෙනා කෙනාගේ සාස්තුන් වහන්සේ කියන විදිහට කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ කියන විදිහටම යමක් කරන්න. තේරෙනවද මං කියන්නේ? කියන්නේ මෙච්චර දවස් අපි බුදුරජාණන් වහන්සේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම ඒ සඳහා කරන්න ඕන මේකයි කියලා දැනෙවුව නම් ඒක කරන්නේ නැතුව අපි ගාව තියෙනවන්නේ දුක නැති වෙන්න මෙහෙම මෙහෙම කරන්න ඕනේ කියලා. ඒ අපි ගාව තියෙන ඒ දැන්නේ අපි මෙච්චර කල් බොහෝ දුරට කරන්නේ. නැත්තම් දුක නැති වෙන්න මෙහෙම භාවනා කරන්න ඕනේ කියලා හරි. නැත්නම් මෙහෙම මෙහෙම දේවල් හොයන්න ඕනේ කියලා හරි. එතකොට මේ අපි අපිව සාස්ත්‍රුන් වහන්සේ කරගෙන හිටපු එක අඩු කළා. දුක නැති නැති කළා. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ කරගෙන ජීවත් වෙන ටිකක් සහවත් වෙනවා නම් මුගුවන් කරන යන එක විතර වටිනාකමක් වෙන නෑ හැම වෙලෙම නෑ ඒ සෝවාන් ඵල සිත පහළ වෙන අවස්ථාවේදී ප්‍රථම ධානය මට්ටමේ චිත්ත ඒකාගතාවයක් ලැබෙන විතක් විචාර පීති සුඛ ඒකග්ගතාව කියන ධාන අංග පහ යෙදিলা තියෙනවා ඒ මට්ටමේ සිට. නීවරණ ධර්ම පංච නීවරණ යෙදෙන්නේ නැහැ කුසල් සිට. කුසල් ඒක උපෝතර සිට කවර කතාවද මේ ලෞකික කුසල් ධර්මයක් කරන සිටකත් නීවරණ ධර්ම පහම දුරුයි ධානාංග පහ යෙදিলা තියෙනවා සාමාන්‍ය කුසල් සිටක. එතකොට එහෙම කියලා ප්‍රථම ධානයේ තියෙනව නෙමෙයි. ප්‍රථම ධාන මට්ටමේ සිතක් යෙදෙන්නේ. මොකද එකක් ඈ. පංචාංගිකං ධානෝ හෝති ධානාංග පහක් මේ සිතේ යෙදෙනවා මිසක අංග පහකින් යුත් ධානය නෙමෙයි. පංචාංගිකං ධානෝ හෝති කියන්නේ. ධාන සංඥාව සහ මේ ධාන අංග දෙකක් ඕනම කුසල් සිතක නීවරණ දුර්වල සද්ධා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ධානාංග යම් සිතක යෙදෙනවා. ප්‍රථම ධාන මට්ටමක් යෙදෙනවා. ප්‍රථම ධාන මට්ටම කියන්නේ ප්‍රථම ධාන ධානය කියලා වාසය කරන සිතක යෙදෙන මට්ටමක් යෙදෙනවා. එහෙම යෙදුණා කියලා ප්‍රථම ධානය කියපු එක මේ යෙදුණ නෙමෙයි, උපන්න නෙමෙයි. මොකද තදංග අදංග විස්කම්බන සමුච්ඡේද කියලා තියෙනවා. අදංග වශයෙන් ප්‍රථම ධානය මට්ටමේ සිතක් ඉපද නිරුද්ධ වෙන්න පුළුවන්. ඒ ඒ වගේ මට්ටමකින් තමයි මේ මාර්ගක්ෂණ අවස්ථාව කියන්නේ අපි කියමුකෝ මාර්ගයේ අරමුණු වෙන හැමතැනකම මේ මට්ටමේ සිතක් පවතින. නීවරණ ධර්ම දුරු වෙලා ධානාංග පහ යෙදෙන හැම කුසල් සිතක. අරමුණ කරමුණ කරමුණ කරමුණ ගානේ කාමාවචර මේ කුසල් සිත සිතක ඒ කියන්නේ කාමාවචර අටමහා කුසල් සිත් වලත් කියදෙනවා එතකොට දැන් ඔතන අපි ධානය කියලා ගත්තොත් බොහොම වැරදි විවිච්ඡේව කාමෙහි විවිච්ඡ ඒවා අකුසලෙහි ධම්මේ සවිතක්ක සවිචාරම විවේකජම් පීතිකම් පටමජ්ජහනං උපසම්පජ්ජ විහෙරත කියලා කියපු තැන පෙන්නන එකයි මේ පෙන්නන තැනයි දෙක එකයි කියලා ගත්තොත් වැරදි. ඔතන ඔක දහම ගොඩක් වර්ධව ගන්න හේතුවක් මම දකිනවා ওই සිතක් විස්තර කරනකොට මාර්ග සිතක් කුසල සිතක් විස්තර කරනකොට ඒ විස්තරේ පෙන්නනවා යස්මින් සමේ කාමවචර කුසල චිත්තම් උප්පන්නෝ හෝති සෝමනස සහගත ඥානගත සම්ප ඥාන සම්පයුක්ත සසංකාරික කියලා තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති කියලා මේ සිත පෙන්නලා ඊට පස්සේ ඒ හිත ස්කන්ධ ධාතු ආයතන බෙදනවා ඈ තස්මින් සමේ චත්තාරෝ කන්දා හොಂತಿ එතකොට ද්වායතනානි හොಂತಿ අයෝ ආහාරෝ හොಂತಿ පංචාංගිකං ජානෝ හෝති පංචාංගිකං මග්ගෝ හෝති කියලා මේ වගේ බෙදෙන තැන් තියෙනවා දැන් මේකෙන් ගොඩක් දෙනෙක් හිතන්නේ මේ කුසල් සිත කියන අවස්ථාවේදීත් මේ අංග පහකින් යුක්ත ධ්‍යානෙ තියෙනවා කියලා. නමුත් කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සිතේදීත් මේ ධානාංග පහ කියලා තියෙනවා කියන එකක් කියන්නේ. විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා කියලා ධානයේ යෙදෙන අංග පහ යෙදලා තියෙනවා මේක. පංචාංගික පංචාංගික මග්ගෝ හෝති මාර්ගයේ යෙදෙන අංග පහක් යෙදලා තියෙනවා. මේක මාර්ග පහකින් මේ අංග පහකින් යුක්ත මාර්ගය යෙදලා තියෙනව නෙමෙයි මේක. එහෙනම් අංග පහකින් යුක්ත මාර්ග කතාවක් තියෙනවද කොහොමද? එහෙමනේ. තියෙනවා. අංග පහකින් යුක්ත මාර්ග නෑ අංග අටකින් යුක්ත මාර්ග නෙදෙන්නේ නේ. මේක පෙන්වන්නේ ඒකයි මාර්ගයේ මාර්ගංග පහක් මේකේ දීලා තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වායාම, සති, සමාධි. මේ පිට. එන්න මේ වගේ පෙන්වන තැන දැන් අපි ඕක අනිතතර ගන්නවා. එහෙනම් මේ විලාවේදී මේ මේ විතක් විචාර පිටිසිත ඒකග්ගතාව කියන අංග පහ විවිධ ධානයක් තියෙන මේ අවස්ථාවේදී කියලා තමයි අරගෙන තියෙන්නේ. ඒ හින්දා තමයි අපි ඔය ගන්න ගොඩක් දුරට මේ ධානය කියන එක. නමුත් ඒ අවස්ථාවට ධ්‍යාන මට්ටමේ සිතක් උපදින්න ඕන. ඒ කියන්නේ කාම මට්ටමේ හිතකින් අධිගම ලබනවා කිව්වොත් හෝ මාර්ගය වඩනවා කිව්වොත් මේක වෙන්නෙම නැහැ. මේ නීවරණ ධර්ම දුරු වෙන්නම ඕන. එතකොට නීවරණ ධර්ම දුරු වෙන්නම ඕනේ. කාම මට්ටමේ සිත් උපදින්නෙම නැහැ. මේ මාර්ගයේ වඩන ඒ හැම මොහොතකම ඒ නිසා ඒකට කියන්න වෙනවා ප්‍රථම ධ්‍යාන මට්ටමේ සිත් පහළ වීමක් වෙනවා. දෙකෙන් ඊදර්ශන දෙකටම දෙකටම දෙකටම තියෙනවා. දැන් විදර්ශනා වෙනු සමතින කියන දෙකම ධ්‍යාන ලබන්න ප්‍රශ්නයක් නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඕනෙම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධි ඒ විස්තර කරන්නේ ප්‍රථම ධ්‍යාන මට්ටමේ තැනක ඉඳලා. එතන ඉතින් ඒක තමයි මම කිව්වේ. ඉතින් ඉතින් මම කිව්වේ නිවන් දකින්න කියන එක කාරණාවක් ආර්ය සමතේ නැතුව ඒ කියන්නේ සමතේ කියන කාරණාව ගත්තාම විදර්ශනා සමතයක් කියනවා ලෞකික සමතයක් කියනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එකේදී නැත්නම් මේ මේ ධ්‍යානය කියන එක ලැබෙන්න ලෝකෝත්තර කියන සම්මාදිට්ඨිය මුල් ධ්‍යාන ලැබෙනවා. සම්මාදිට්ඨිය නැතුව ධ්‍යාන ලැබෙනවා. ධ්‍යාන ලැබීමේ ගැන දෝෂයක් කියන්න බෑ. උතින් නෙමෙයි වරද තියෙන ප්‍රශ්න තියෙන්නේ. මේ ධ්‍යානෙට යන මාර්ගය කොතනින්ද කියන එකයි හොයන්න ඕනේ. නැති වෙන්නේ මෙහෙම නැති කියලා දර්ශනය දැකලා දුක පිරසින දැක දැක සමුදය දුරු කරනවා. සමුදය දුරු කර කර කර කර මේ දර්ශනයකින් ගිහිල්ලා ඉවරලා කෙලෙස් නැතිලා ප්‍රථම ධ්‍යාන පස්සේ. එතකොට මේ දෙන්න ගිය ක්‍රම දෙකක්. මෙයා මේක සම්මතනේ නොකට මේකට අනිත් ඔක්කොම අරමුණු අතහැරලා මේකට විතරක් හිත එකඟ කළා මේ තත්ත්වයටපත් වෙනවා. මෙයා මේ අරමුණු වල ඇත්ත ඇති හැටි බලලා කෙලෙස් ඉඳ ඉඳ මෙතෙන්ට ආවා. අන්තිමටපත් වෙන තැනින් දෙන්න මේක. මෙයා ආපහු මේ පැත්තට එන්න තියෙන මුලාව දුර වෙලා නැහැ. මෙයා මුලාව දුර වෙලා ඉතරයි. දැන් අපි අවසන් කරුනේ නේද?